මජ්ක්‍ධිම නිකාය තුල තියෙන බොහෝ සූත්‍ර ධර්මවල තියෙන්නේ ගම්භීර අදහස්, ගැඹුරු සංකල්ප. ඒ ගම්භීර අදහස්, ඒ ගැඹුරු සංකල්ප කියන්නේ අපේ ජීවිතේම ස්වභාවය. එතකොට ඒ ගැඹුරු සංකල්ප ඒ ගැඹීර අදහස් අපේ ජීවිතේට ගලප ගැනීම එකතු කර ගැනීම තමයි අපිට ධර්ම අවබෝධයට හේතුවක් වෙන්නේ. සමස්තයක් ලෙස ගත්තොත් පංච උපාදානස්කන්ධ ධර්මයේ තියෙන සත්‍ය ස්වභාවය දැනගැනීම. පංච උපාදානස්කන්ධ ධර්මය ගැන පින්නත් යම් කිසි කෙනෙකුට අවබෝධය ඇති වුණොත් එයාට පංච උපාදානස්කන්ධය ගැන කලකිරීම කියන එක ඇති වෙනවා. පංච උපාදානස්කන්ධ ධර්මය හෙවත් අපේ මේ ජීවිතයේ ගැන අවබෝධය සැබෑවට මෙතන මොකද්ද වෙන්නේ? මෙතන මොකද්ද මේ තියෙන්නේ? කියලා සැබෑවටම යමෙකුට අවබෝධයක් ඇති වුණොත් අන්නේ අවබෝධයත් එක්කම මෙයාට මේ පංච උපාදානස්කන්ධ ධර්ම විශේෂෙහි කලකිරීම ඇති වෙනවා. ඒකට ශාසනය තුල භාවිතා කරන්නේ නිබ්බිදාව කියන වචනය. එතකොට යම්කිසි කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධ ධර්මය ගැන අවබෝධ ඇතිවීමත් එක්ක ඇති වෙන කලකිරීමත් එක්කම පංච උපාදානස්කන්ධ ධර්ම ගැන තියෙන ආශාවල්, උපාදාන ආදී මාන ආදී ප්‍රහාණය වෙලා යනවා. ඒක හරියට මෙන්න මේ වගේ. පින්නති යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ගමනක් යනකොට මෙයා දකිනවා පාරේ තනින් තන වැටලා තියෙන මුදල් මෙයා පාරේ ගමනක් යනකොට දකිනවා අපි හිතමු රුපියල් 50 කියලා මෙයා පාරේ ගමනක් යනකොට මෙයා දකිනවා තනින් තන 50 කොළ වැටලා තියෙනවා ඉතින් මෙයාට මොකද වෙන්නේ ඒ 50 කොළේ දකිනකොටම ඒ 50 කොළ ගැන ලොකු අගයක් ඇති වෙනවා. වටින මුදලක් කියලා. ඊළඟට මොකද වෙන්නේ? මෙයාට ඒකට තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇතිලා මොකද ඇති වෙලා මොකද කරන්නේ? ඒක තමා සතු කරගන්නවා. ඊට පස්සේ ඒක තමා සතු කරගත්තට පස්සේ ඒක මෙයා කාටවත් දෙන්නේ නැහැ මේක මගේමයි මේක පාවිච්චි කරන්නේ මම විතරයි කියලා මසුරු කමින් ඒක රකින්න පටන් ගන්නවා ඒක රකින්නකොට වෙන දෙනෙක් වෙන කෙනෙක් යම් කිසි විදියකින් ඒක සොරකම් කළොත් එයත් එක දබර කරන්න පටන් ගන්නවා. අවියාවි දුනක් ගන්න මට්ටමකට යන්න පුළුවන්. අන්න ඒ වගේ පින්නත්නි යම් කිසි කෙනෙක් ගමනක් යනකොට එවැනි පණෙහිකොළ දැකලා එයා මොකද කරන්නේ? ඒවා පිළිබඳ වටිනාකම ඇති නිසා ඒවා පිළිබඳ ඒකම තණ්හාව ඇති නිසා ඒව තමා සතු කරගන්නවා. මෙයා ඊට පස්සේ නැවත ගමනක් යන්න සූදානම් වෙද්දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා අද සිට පණිහිකොළ අවලංගු වෙනවා කියලා. දැන් ඉස්සෙල්ලාම වළංගු මුදලක් විදියට පණිහිකොළ තියෙන කාලේ තමයි බිම වැටිලා තියෙනකොට මෙයාට ඒ ගැන වටිනාකමක් ඇති වෙලා ඊළඟට තණ්හාව ඇති වෙලා මගේ කරගන්න ඕනෑ කියලා අදහස් ඇති කරගෙන ඒක රකින්න පටන් ගත්තා. දැන් මෙයා මේ ගමන යන සූදානම් වෙද්දිම මෙයාට දැනගන්න ලැබෙනවා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා පණෙහි කොළ සියල්ලම අදසිත භාවිතාවෙන් ඉවත් කරනවා ඒ කිසිදු පණෙහි කොළයකට කිසියම්ම දෙයක්වත් මිලට ගන්න බැරි වළංගුතාවය අදින් පස්සේ ආවරයි කියනවා දැන් මෙයා මොකද කරන්නේ මෙයා දැන් අදත් ගමන යනවා අද ගමන යනකොට මොකද වෙන්නේ? අදත් මෙයා දකින්න අර වගේම පණිහිකොළ. හැබැයි එතකොට මෙයාට ඒ පණිහිකොළ ගැන අගයක් ඇති වෙන්නේ නැහැ. මොකද මෙයා දන්නවා දැන් මේ පණිහිකොළ කියන්නේ වටිනාකමක් නැති කරදරයක් කියලා. ඒ නිසා මොකද වෙන්නේ? මෙයාට පණිහිකොළ වැටිලා තිබුණාට බිම ඒව ගැන අගයක් එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ ගැන ආසාව උපදින්නෙත් නැහැ. ආසාව උපදින්න නැති නිසා මොකද වෙන්නේ? මගේ කරගන්න හිතෙන්නේ මගේ කරගන්න හිතෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? තමා සතු කරගෙනම ඉන්න මසුරුකම් ආදී උපදින්නේ ඊළඟට ඒක අන් අය ගැනීම තුල ඇතිවෙන අඩදබර කාලහෝලාල අවියාවදි ගැනීම ආදී කිසිම දුකක් උපදින්නේ නැහැ. පින්නති පංච උපාදානස්කන්ධ ධර්මයේ සම්බන්ධවත් ඔන්න ඔවැනි වැඩක් තමයි සිද්ධ වෙන්නේ. පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති කෙනාට මේක ගොඩාක් වටිනවා. හරියටර කලින් පණෙහි කොළ දැකලා ඒවා ගැන අගේ ඇති වෙලා ඒවා තණ්හාවෙන් මම්මගේ කරගත්තා වගේ මෙයත් මේ පංච උපාදානස්කන්ධ ධර්ම. තමාගේ හෝ වේවා බාහිර හෝ වේවා මේ පංච උපාදානස්කන්ධ ධර්ම මෙයාට ගොඩාක් වටිනවා. මෙයාට ගොඩක් වර්ධ නිසා ඒවා තමා සතු කරගන්න උත්සාහ කරන්නේ ආශාවෙන්. මගේ කරගෙන කාටවත් පෙන්වන්නේ කාටවත් මේ හඬ ඇහෙන්න දෙන්නේ ආදි වශයෙන් ඒක තමා සතු කරගෙනම මසුරුකමින් ජීවත් වෙනවා. යම් කිසි විදියකින් මේ පංච උපාදානස්කන්ධයට වෙන කෙනෙක් එහෙම අයිතිවාසිකම් කියනවොත් විතරන්නේ වෙන කෙනෙක් බැලුවත් ඇති සමහර අයට දැඩි ආවේගශීලීකමක් යන්න තියලා බොහෝ වේතනකාරී තත්ත්වයන්ට යනවා. හැබැයි යම්කිසි මොහොතක අර රුපියල් 50 මුදල් කොලේ තියෙන වළංගුතාවය නැති කරලා දැම්මා වගේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ යථාභූත ස්වභාවය මෙයා මතු කර ගන්නකොට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයේ පිළිබඳ තියෙන වළංගුතාවය මෙයාගේ හිතින් ගිලිහිලා යනවා. මේ රූපය වටින එකක් කියන අදහස මෙයාගේ හිතින් ගිලිහිලා යනවා. වේදනාව වටින ධර්මයක් කියන අදහස මෙයාගේ හිතින් ගිලිහිලා යනවා. සංඥා සංකාර විඥානාදිය වටිනවා කියන අදහස මෙයාගේ හිතින් ගිලිහිල යනවා. එතකොට ඒ ගිලිහිල යෑමත් එක්කම ඒ වටිනාකම් අවලංගු වීමත් එක්කම මෙයාගේ හිතේ මේව ගැන තියෙන තණ්හාව ප්‍රහාණය වෙනවා. ඊළඟට මේව ගැන තියෙන දෘෂ්ටි මේව ගැන තියෙන මානාදිය මොකද වෙන්නේ? මසුරු කම්මාදිය පහවල යනවා. එතකොට මෙයා ඊටාමත් නිදහස් ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එතකොට මෙයා යම්කිසි පරිසරයකට ගියාට පස්සේ යම්කිසි සමාජයකට ගියාට පස්සේ නිවස තුල කටයුතු කරද්දී වේවා නැත්නම් රැකී ආරක්ෂා කරන තැන්වලදී හෝ වේවා මේ පංච උපාදානස්කන්ධ ධර්ම Tamange හැට කොච්චර ගෝචර වුණත් පෙනුණත් මෙයාට ඒවා අවලංගු වෙලා ගිය කාසිකොළ වගේ පේන්නේ. ඒව ගැන සංහා උපදින්නේ නැහැ, ආශාව උපදින්නේ නැහැ, රාගය උපදින්නේ නැහැ, ව්‍යාපාදේ උපදින්නේ නැහැ, මුලාව උපදින්නේ නැහැ. මෙයා හරියම නිදහස් ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. පින්වත්නි අපි ඔන්න ඔය දේ කරගන්න ඕනේ. පංච උපාදානස්කන්ධ ධර්ම අපට අවලංගු වෙලා යන්න ඕනේ. ඒවායේ තියෙන වටිනාකම අපේ හිතින් ගිලිහිලා යන්න ඕනේ. ඒක හැබැයි කවදාවත් බලෙන් නම් කරන්න බෑ. පංච උපාදානස්කන්ධේ වටින්නේ වටින්නේ වටින්නේ කියලා එහෙම කල්පනා කරාට මේකෙන් සදහටම ගැලවීමක් නම් ලබන්න බෑ. ඒ පංච උපාදානස්කන්ධ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන වටිනාකම් ගිලිහෙන විදියට මෙනෙහි කළ යුතු විදි. අන්නේ විදි අන්නේ ක්‍රම පිළිබඳව අපි හොඳට දැන කියා ගන්න ඕන. අද අපේ දේශනාව තුළ තියෙන්නේ අන්නේ විදිහට පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව වටිනාකම අවලංගු වෙලා යන වටිනාකම අවලංගු වෙලා ගිහිල්ලා ඒක විතර තණ්හා දෘෂ්ටි මාන දුරු වෙන්නට හේතු වෙන වටින විස්තරයක් ඇතුළත් සූත්‍ර විග්‍රහයක්. මේ දේශනාවේ නම ලෝමස කංගිය බද්දේක රත්ත සූත්‍රය. පින්නතුන මතක ඇති අපි මීට දින දෙකකට විතර කලින් සාකච්ඡා කළ බද්දේක රත්ත කියන සූත්‍රය. ඒ බද්දේක රත්ත කියන සූත්‍රය තුල තියෙන්නේ අද අපි සාකච්ඡා කරන්නට මේ ගන්න ලෝමස කංගිය කියන බද්දේක රත්ත සූත්‍රය තුල අඩංගුම කාරණා. හැබැයි එදා අපි කතා කළේ පිනතට මතක ඇති ඒ ගාථා ධර්මයක් එහෙම සිහිපත් කළොත් අතීතං නාන් වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තං චානාගතං තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව අවබෝධය ඇති වුණු කෙනා අතීත පංච උපාදානස්කන්ධ තණ්හා දෘෂ්ටිමාන වශයෙන් අනුගමනය කරන්නේ නැහැ. මොකද අතීත පංච උපාදානස්කන්ධ විරුද්ධ වෙලා ඉවරයි. අනාගත පංච උපාදානස්කන්ධ මෙයා තණ්හා දෘෂ්ටි මාන වශයෙන් පතන්නේ නැහැ. මොකද තාම ඒවා හටගෙන නැහැ. ඊළඟට වර්තමානයේ යම් කිසි පංචස්කන්ධ ධර්මයක් තියෙනවා නම් අන්න ඒක ප්‍රත්‍යෝත්පන්න එහෙම නැත්නම් හේතුඵල ධමයක් වශයෙන් මෙයා දකිමින් වාසය කරනවා. එතකොට පංච උපාදානස්කන්ධය ගැන එයාට සංහා දෘෂ්ටි මානාදිය නැති නිදහස් මානසිකත්වයක් තියෙන බවත් අන්න ඒකට බද්ධේක රත්ත කියනවා. ඒ කියන්නේ අතීතය තණ්හා දෘෂ්ටිමාන වශයෙන් උත් අරමුණු වෙන්නේ නැති අනාගතය තණ්හා දෘෂ්ටිමාන වශයෙන් උත් අරමුණු වෙන්නේ නැති වර්තමාන මේ පංචස්කන්ධ ධර්මයේ තණ්හා දෘෂ්ටිමාන වශයෙන් උත් අරමුණු වෙන්නේ නැති විදර්ශනා මානසිකාරයක් සහිත කෙනෙක් ඉන්නවා නම් එයාට කියනවා බද්ධේ කරත්ත භික්ෂුව නැත්තම් බද්ධේ කරත්ත ශ්‍රාවකයා. ඒ කියන්නේ ඊටමත් යහපත් වූ විදර්ශනාවක් සහිතව ජීවිතය ගෙවන්නා කියන අර්ථය තමයි මේ බද්ධේක රත්ත කියලා කියන්නේ. පින්නත්නි එතකොට අද දවසේ අපි එදා කතා කරන දෙයට පොඩ්ඩක් එහා ගිය දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ පංච උපාදානස්කන්ධ විදර්ශනාවේදී මේ පංච උපාදානස්කන්ධ ධර්මය අපි හරියටම දැනගන්න ඕන. එදා අපි ඒක එච්චරම කතා බහ කරේ නැහැ. ඒ කියන්නේ රූපය ගැන අපි දැනගන්න ඕනේ, වේදනාව ගැන අපි දැනගන්න ඕනේ, සංඥා ගැන දැනගන්න ඕනේ, සංඛාර ගැන දැනගන්න ඕනේ, විඥාන ගැන දැනගන්න ඕනේ. ඊළඟට මේ පංච උපාදානස්කන්ධ ධර්මය මොන මොන ධර්ම හේතු වෙලාද පහළ වුණේ කියලත් අපි දැනගන්න ඕනේ. එතකොට ඒ ඒ දේවල් හේතු වල මේවා පහළුණා වගේ ඒ ඒ දේවල් විරුද්ධ වෙනකොට මේවා නිරුද්ධ වෙලා යනවා කියන එකත් අපි දැනගන්න ඕනේ. මේ මේක නිසා රූපය හටගත්තා මේක නැති වෙද්දී රූපයක් නැති වෙනවා. මේ දේ නිසා වේදනාව හටගත්තා මේ දේ නැති වෙනකොට වේදනාවක් නැති වෙනවා. ඒ වගේ හේතු ටික නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙන බවක්. හේතු ඇති කල්ලි ඵලය හට ගන්න බවක්. හේතුඵල වශයෙන් අපි හොඳට දැන කියා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක කල් දමන්න එපා කියලා. ඇයි කල් දමන්න එපා කියන්නේ? අජ්ජේව කිච්ඡන්නා තප්පං කෝචඤ්ඤා මරණං සුවේ නහීනෝ සංගරන්තේන මහසේනෙන මච්චුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක කල් දමන්න එපා ආරබ්ධ වීරයෙන් මේක කරන්න ඕනේ පංච උපාදානස්කන්ධ ධර්මය අවබෝධ කරගෙන එක ආරබ්ධ වීරිය කියන්නේ මොකද්ද පින්නත්නේ වීරිය සිත් දෙකක් අතරට උදාසීනකම එන්න නොදෙන උත්සාහයද වීර්ය සිතිවිලි දෙකක් අතරට උත්සාහවන්ත සිතිවිලි දෙකක් අතරට උත්සාහවන්ත හැඟීම් දෙකක් අතරට තවත් විදිහකින් සිහිපත් කළොත් උත්සාහවන්ත සිද්ධි දෙකක් අතරට උදාසීනකමක් තීන විද්‍යාවක් එන්න දෙන්නේ නැතුව ඒ අතරත් උත්සාහවන්ත කමින්ම යුක්තව නැවත නැවත නැවත නැවත මේ පංච පාදානස්කන්ධ විදර්ශනාව තුළ වාසය කිරීමට කියනවා ආරද්ධ වීර කියලා. සාමාන්‍ය මේ ලෝකයේ දිහා ඇවිල්ලා බලන්න පින්නත් නේ. ඔය වීරිය තියෙන නැති කීයෙන් කී දෙනාටද? උත්සාහවන්ත සිතුවිලි දෙකක් අතරත් උත්සාහවන්ත සිතුවිල්ලක් නැහැ. තීනි මිද්දේ එතෙන්ට පනින්න නැති ස්වභාවයක්. මේ සාමාන්‍යයෙන් මේ ලෝකේ ගත්තට පස්සේ ගොඩක් අයගේ චිත්තසංතානවල කාමච්ඡන්ද මානසිකාර තියෙනවා. එතකොට ඒ කාමච්ඡන්ද මානසිකාරයේ තියෙන වෙලාවට වීර්ය නැහැනේ. කුසලයේ වෙනුවෙන්නේ පංච උපාදානස්කන්ධ දර්ශනාවක් ඒ වෙලාවට නැහැනේ. ඒ වෙලාවට තියෙන්නේ පංච උපාදානස්කන්ධ මනසිකාර නෙවෙයි. පංච උපාදානස්කන්ධ ධර්ම කාමච්ඡන්දයෙන් අරමුණු වෙන මනසිකාරයක්. පංච උපාදානස්කන්ධ විදර්ශනා මනසිකාරයක් නෙවෙයි. පංච උපාදානස්කන්ධ කාමච්ඡන්දයෙන් අරමුණු වෙන මනසිකාරයක්. සමහර අයගේ හිතවල හරියට දේශ හිත් උපදිනවා. එක එක ස්කන්ධ ධර්ම අරමුණු කරගෙන මෙයාට මොකද වෙන්නේ? මෙහෙම කිව්වා, මෙහෙම කළා ආදී වශයෙන් ව්‍යාපාද මනසිකාර, දේශහගත මෙනෙහි කිරීම. ඉතින් දේශහගත මෙනෙහි කිරීම තියෙන වෙලාවල් වල පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය ඇති කර ගැනීම උත්සාහය කොහොමඩවත් නැහැ. ඊළඟට සමහර අයගේ ජීවිතවල උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කියන්නේ නොසන්සුන්කම සමහර අයගේ පශ්චත්තාප අධික පසුතැවිලි තියෙනවා පසුතැවිල්ලෙන්ම මානසිකාර කර කර මානසිකාර කර ඒ දේම කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඒ වගේ මානසිකාර වැඩ කරන වෙලාවට මේ ආරබ්ධ වීරය පේන්නවත් නැහැ. සාමාන්‍යයෙන් දවසක් අරන් බලන්න පින්නත්නි ඇත්තට මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ආරබ්ධ වීරයට සාපේක්ෂව තමන් කොතනද ඉන්නේ කියලා. පින්නත් ඉස්සර ස්වාමීන් වහන්සේලා ගැන සඳහන් වෙනවා සැතපෙනකොට කොට්ට පාවිච්චි කරලා නැහැ. ලී කොටයක් තමයි හිසට තියලා තියෙන්නේ. ඇයි ඒ? කොට්ටේ තියෙන සැප බවට සුමුදු බවට මුදු බොලොක් බවට හොඳට නිින්ද යනවනේ. ඒ සාමාන්‍යයෙන් අඩ නිින්ද වගේ. ඒ කියන්නේ අර ඊටාම සුව පහසු විදියට නිින්ද යන්න තියෙන පරිසරය අයින් කළා ඒ ඒ ඒ කොට්ටාදී ඉවත් කළා ඉතින් කොට්ටිවත් කළා නම් මෙට්ටිවත් කළා කියන එක අහන දෙයක් නෙවෙයිනේ උතුමන් වහන්සේලා ලී කොටයක් තමා හිසට තියාගෙන පැය කිහිපයක් ඇතුළත තියෙනවා එතකොට අපි හිතන්න ඕනේ ඒ උතුමන් වහන්සේලාට මේ ධර්මය අවබෝධ කරගන්න කොච්චර උත්සාහයක් තිබිලාද ඒ කියන්නේ නින්දට යන්නේත් ශරීරෙට ඒක අවශ්‍ය නිසාමයි. වීර්ය හකුලගෙන නෙමෙයි ඒ නින්දට ගිහින් තියෙන්නේ. දෙන්න වෙන නිසා දැන් ශරීරය පවත්වගෙන යන ආහාර දෙන්න එපයි. නැත්තම් මේක කැඩිලා බිඳිලා පළුදල යනවනේ මරණයටපත් වෙනවනේ. අන්න ඒ නිසා ආහාර දෙනවා වගේ නින්ද නැතුනොත් මේ ශරීරයට ඒක හානියක්නේ. ඒ නිසා තමයි නින්ද දීලා තියෙන්නේ. නිින්ද නොදුන්නට ප්‍රශ්නයක් නැත්නම් ඒ උතුමන් වහන්සේලා නිදන්නේම නැතුව බණ භාවනා කරනවා. ඉතින් සමහර සාමින්හන්සලා එහෙමත් කරලා තියෙනවා ඔය නිසජ්ජිකාංගය කියලා දුතාංගයක් තියෙන්නේ නිසජ්ජිකාංගය කියන දුතාංගය දැන් උදාහරණයක් ගත්තොත් බක්කුල මේ මහරහතන් වහන්සේ අවුරුදු 80 දී ශාසනයට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මේ නසජ්ජිකාංගය කියන එක සමාදම් වෙනවා. ඒ කියන්නේ නිදන ඉරියව්ව පාවිච්චි කරන්නේ මේ දුතාංගයේ සමාදම් වෙලා ඊළඟට ඒ දුතාංගත් එක්ක තව දුතාංග සහ කමඨහන් අරගෙන දින 7ක් යද්දී රහත් වෙනවා. එදා ඉඳලා පිරිනිවන් පාන මොහොත දක්වාම ඒ උතුමන් වහන්සේ දුතාංගයේම සමාදම් වෙලා තමයි වැඩ වාසය කරලා තියෙන්නේ. ඒ වගේ ශාසනයේ තේරගාතහේ මර්ගන බැලුවොත් තේරගාතා අටුවා ගත්තොත් එහෙම එහෙම පුදුමාකාර වීරවන්ත හිමි ස්වාමින් වහන්සේ ඉඳලා තියෙනවා පින්වත්නි. සති ගණන් මාස ගණන් මේ නිදන ඉරියව්ව භාවිතා කරන්න තුව බවුන් වඩමින්, වීරය වඩමින්, සක්මන් කරමින් මේ පංච පාදානස්කන්ධ ධර්මය අවබෝධ කරන්න කැප වුණා. ඇයි ඒ? බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අජ්ජේව කිච්ඡන්නා තප්පං කෝජඤ්ඤා මරණං සුවේ මරණය කුයි මොහොතේ ඒද කියලා කියන්න බැරි නිසා බලන්න එතකොට අපේ ජීවිතවලට උනා දැන් පිනතුට මේ සමාජය අසුරු කරද්දි පේනවනේ දැන් ආසන්න කාලේ අර විශාල කන්ටේනරයක් වංගුවකින් හරවද්දි සාමාන්‍ය කන්ටේනරේ ඇලවෙනවනේ ඒ කන්ටේනරේ ඇලවෙනකොටම මේ මහ විශාල යකඩ පෙට්ටිය වැටුණා වැටෙනකොටම ඒ කන්ටේනරයට සාපේක්ෂවම ත්‍රිරෝද රතයක් පදවගෙන ගියා එක්කෙනෙක්. ඒක ඇතුලේ ගැහණු දරුවෝ එහෙම ඉඳලා තියෙනවා. අර විශාල කන්ටේනරේ අර වංගුවෙන් ගන්නකොටම පෙල්ලුණා, පෙල්ලිලා වැටුනේ ඒක හා සමානවම ඉස්සරහට ගියපු ඒ වංගුව ගනිමින් සිටපු ත්‍රිවිල් රතය උඩට. ඒ හතර දෙනා මෙතන තැලිලා පොඩි වෙලා මරණයටපත් වුණා. දැන් පින්නතොට මතක ඇති මේ ආසන්න කාලේ අර විශාල ප්‍රපාතයකින් බස් එකක් මොනරාගල පැත්තට යන පුද්ගලික බස් රථයක් පින්නතුන්නේ ඒවා වීඩියෝ කට වලින් පවා දකින්න ඇති අර වේගයෙන් එන බස් රථය අර මේ පාලමක් ළඟින් එහෙමම පල්ලෙහාට හෙල්ලෙනවා පෙළෙන පෙළෙන පෙළෙන අඩි 250ක් විතර පල්ලෙහාට යනකොට එතන හිටපු 15 දිනකට වැඩි පිරිසක් අපේ මතක හැටියට මේ උතුම් බුද්ධ ශාසනය මේ උතුම් ජීවිතේ අහිමි කරගෙන. ඉතින් අපි වගේම මෙහෙම බණ අහපු අය ඉතින් නැති. ඒ වගේම මේ ශාසනික අගයක් තේරෙන්නේ නැතුව දැනෙන්නේ නැතුව සාමාන්‍ය විතර ජීවිතේ ගෙවපු අයත් ඉන්නේ නැති. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය බොරු වෙන්නේ නැහැ. නොහිතන වෙලාවක මරණය එනව නෙවෙයි. එනවමයි. අපේ ගෙවී ගිය අතීතයේ අපේ මිය ගිය සීයලින්නවා නම් ආච්චලින්නවා නම් සමහර අයගේ මිය ගිය අම්මලා ඇති තාත්තලා ඇති සමහර පිරිතුන්ගේ මිය ගිය දරුවෝ ඇති සමහර පිරිතුන්ගේ මිය ගිය සාමිරු භාර්යාවරු ඇති එයාලා මිය යන්න මිය යන වෙලාව පින්වත්නි Taman දැනගෙන හිටියද එයාලා දැනගෙන හිටියද අද පහට මම මිය යනවා ලබන සතියේ මම මිය යනවා. මේ අවුරුද්ද විතරයි මම මේ ජීවිතේ ගත කරන්නේ මනුස්ස ජීවිතේ. ඊළඟ අවුරුද්දේ මම මැරෙනවා. ඒ කවුරුවත් දැනගෙන හිටියද? මම මැරෙන්නේ මහමග. මම මැරෙන්නේ ගෙදර. මම මැරෙන්නේ ස්පිරිතාලේ. එහෙමවත් දැනගෙන හිටියද? මම මැරෙන්නේ මේ ඇඳුම ඇඳගෙන ඉද්දී. මම මැරෙන්නේ මේ පාවහන් දෙක පැලඳගෙන ඉද්දී. මම මැරෙන්නේ මේ ආභරණ ටික පැලඳගෙන ඉද්දී. ආදී වශයෙන් එහෙමවත් දැනගෙන හිටියද? එහෙමවත් දන්නේ ඉතින් බලන්න පින්නත්ටි අපේ ජීවිතවලට සතාගතයන් වහන්සේ දේශනා කරන්නේ එකයි නහීනෝ සංගරන්තේන මහසේන මච්චන මේ මායයත් එක්ක යාලුකම් පවත්වන්න බෑ. දැන් යාළුවා කියන්නේ මිත්‍රයා කියන්නේ කතා කරලා යමක් බේරගන්න පුළුවන් කෙනාටනේ. දැන් ණයක් ගත්තොත් එහෙම යාළුවෙක්ගෙන් ඉතින් යාළුවා ඉල්ලගෙන ආවත් මොකද කරන්නේ? අනේ මල් ලබන සැරේ වැටුපු ගත්ත ගමන් ගෙවන්නම්. අනේ මාසයක් දෙන්න සතියක් දෙන්න දවසක් හරි අපිට පුළුවන් යාළුකමට යාළුකමට හිම වෙනසක් කරගන්න පුළුවන් නේ මායයත් එක්ක හිම මිත්‍රසන්තව නැහැ යාළුකම් නැහැ මායයත් එක්ක යාළුකම් නැහැ කතා බහ කිරින්නේ නැහැ ගනුදෙනු නැහැ අවස්ථාව ලද කල්ලි මායාවේ ගොදුරබ්බාටපත් වෙනවා ඉතින් ඒ තමයි අර බස් රථ පෙරලීම් තුල කන්ටේනර් රථ පෙරලීම් තුල තව ඉතින් මේ ලෝකේ මේ බණ අහන වෙලාවේ කී දහහක් නම් මාර්යාගේ ගොදුරක් බවට නිවෙස්වල ඉඳගෙන ස්පිරිතාලවල ඉඳගෙන මහමඟ විවිධාකාර ස්වාභාවික ව්‍යසන වලට මුහුණ දෙමින් අත් දකින්න නැද්ද? ඉතින් ඔබ මම අපි කවුරුත් ඒ එවැනි ස්වභාවයක් තුළ ජීවත් වෙනව නම් අපි කොච්චර වීරවන්ත වෙන්න ඕනද උත්සාහ කරන්න ඕනද? පංච උපාදානස්කන්ධ ධර්මය පිළිබඳ තියෙන වටිනාකම් ගිලිහිලා යන විදර්ශනා මානසිකාරයන් උපදවා ගන්න වීරයෙන් කටයුතු කරන්න. ඒක තථාගතයන් වහන්සේ දේශනා කළේ අදාදම ආරබ්ධ වීරය. ඒක උත්සාහයක් පිටිපස්සේ නැවත උත්සාහයක්මයි. ඒ උත්සාහය පිටිපස්සේ නැවත උත්සාහයක්මයි. උත්සාහයන් දෙකක් අතරට හැකලුණු මානසිකත්වයක් එන දෙන්නේ නැතුව අපිට දෙතෙන්ට එන්න වෙනවමයි. නැතුව මේ අතගාමින් යන මේ වරින් වර ස්පර්ශ කරමින් යන හිටපු ගමන් මේ ශාසනික ධර්මයන්ගෙන් ඈතට විසිවෙල ගිහිල්ලා ආපහු ඇවිල්ලා මේ ගමන අවබෝධයක පෙරනිමිත්තක් නන් නෙවෙයි. අවබෝධයකටපත් වෙන්න පුළුවන් කියන්න පුළුවන් ලොකු කැපවීමකින් විදර්ශනා කරන අය. අයට. ඉතින් අපි බලමු එහෙනම් පින්වත්නි එවැනි උත්සාහයක් ඇති කරගෙන ඉස්සරහට යන්න පංච උපාදානස්කන්ධ ධර්මය අපි කොහොමද විග්‍රහ කරගන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් කියනවනේ පංච උපාදානස්කන්ධය කියලා. සාමාන්‍යයෙන් අපි පින්නති කියනවනේ පංච උපාදානස්කන්ධ ධර්මය කියලා. පංච උපාදානස්කන්ධ ධර්මය කියන්නේ මේ ලෝකේ මොනියම්ම හරි රූපයක් තියෙනවා නම් වේදනාවක් තියෙනවා නම් සංඥාවක් තියෙනවා නම් සංඛාරයක් තියෙනවා නම් විඥානයක් තියෙනවා නම් උපාදානයක් එහෙම නැත්නම් බැඳීමක් උපද්දවන්නට හේතු වෙන. ඒවට කියනවා රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ. එදා සෝරයේ සිටුතුමා හිටියේ බුද්ධ කාලේ. සෝරයේ සිටුතුමා ගමනක් යනකොට මහා කච්චායන ස්වාමීන් වහන්සේ පෑන් පහසු වෙමින් සිටිද්දී ඒ උතුමන් වහන්සේගේ රූපය දැකලා මෙතුමාගේ හිතේ දැඩි රාගයක් හටගත්තා. ඒ කියන්නේ රහතන් වහන්සේගේ රූපයත් උපාදානයකට හේතු වෙනවා. ඒ නිසා රහතන් වහන්සේලා තියෙන්නේ රූප උපාදානස්කන්ධයක්මයි. ඉතින් අන්නේ විදිහට මේ පංච උපාදානස්කන්ධය කියන්නේ යම් රූපයකට වේදනාවකට සංඥාවකට සංකාරයකට විඥානයකට උපාදානය ඇති කරන සුළු ස්වභාවයක් තිබුණා පංච උපාදානස්කන්ධ කියලා කියනවා. අපි බලමු පින්නත් එතකොට ඉස්සෙල්ලාම අරගෙන ඇයි මේවට ස්කන්ධ කියන්නේ? ස්කන්ධ කියන්නේ මේවා සමූහ වශයෙන් පහළ වෙන නිසා. එහෙම නැත්නම් මේවා ගොඩවල්. ස්කන්ධ දැන් අපි දැන් වීදුරුවක වතුර ටිකක් තියෙනවා නම් වීදුරුවක වතුර ටිකක් තියෙනවා නම් අපි ජල ස්කන්ධය කියන්නේ නැහනේ. වීදුරුවක වතුර ටිකක් තියෙනවා නම් ජල ස්කන්ධය කියන්නේ නැහනේ. අපි වීදුරුවක තියෙන වතුරට කියන්නේ වතුර ටිකක් මෙතන තියෙනවා කියලා. මහා සාගරයක් ළඟට ගියොත් අපි කොහොමද කියන්නේ? ජල ස්කන්ධයක් කියලා. කියන්නේ සමූහයක් ගොඩක් තියෙනවා. ජල බිඳු ගොඩක් තියෙනවා. අන්න ඒ වගේ රූප ගොඩක කියනවා රූපස්කන්ධය. වේදනා ගොඩක කියනවා වේදනාස්කන්ධය. සංඥා සංකාර විඥාන ගොඩට කියනවා සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ ඊළඟට මේ රූපය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ඇයි ධාතු කියන්නේ? ධාතු කියන්නේ සත්ත්ව පුද්ගල ආත්මත්වයෙන් තොර නිසා. ධාතු කියන වචනය කොහේ හරි තියෙනවා නම් එතන ප්‍රකට වෙන්නේ මොකද්ද? සත්ත්ව පුද්ගල ආත්මත්වයෙන් තොරයි කියන එක. නිර්වාණ ධාතුව කියන්නේත් ඒකයි. නිර්වාණ ධාතුව කියන්නේ එතනක් තියෙන සත්ත්ව පුද්ගල ආත්මත්වයෙන් තොර ධර්ම ස්වභාවයක්. ඒ නිසා නිර්වාණ ධාතුව කියනවා. ඒ වගේ සතර මහා ධාතු කියන්නේ සත්පුද්ගලාත්මත්වයෙන් තොර ක්‍රියා සමූහයක්. ඊළඟට වේදනා ස්කන්ධය කියන්නේ වේදනාව කියන්නේ අරමුණු වල රසය වළඳන හැඟීම. දැන් රූපාරම්මණයක් එහෙම දකිද්දි ඒ දකින රූපාරම්මණයේ රසය නිකන් වළඳනවා වගේ විඳිනවා වගේ සිතුවිල්ලක් පහළ වෙනවා. ඒකට කියනවා වේදනා කියලා. සංඥා කියන්නේ හඳුන ගන්නවා කියන එක. රූප හඳුන ගන්නවා නම් කියන රූප සංඥා. ඒක සිතුවිල්ලක්. ඒක ආත්මත්වයෙන් තොර සිතුවිල්ලක්. ඊළඟට ශබ්ද හඳුන ගන්න නම් ශබ්ද සංඥා කියනවා. ශබ්දය හඳුන ගන්න සුදු සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල තුල සත්වේ පුද්ගලයෙක් නැහැ. ඊළඟට ගන්ධ හඳුනගන්නේ ගන්ධ සංඥා. ඒක සිතුවිල්ලක්. සංඥා කියන්නේ. රසය හඳුනගන්නේ රස සංඥා. ඒ වගේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොඩ්ඩබ්බ සංඥා සහ ධම්ම සංඥා. හැඟීම් ආදිය පහළ වෙනකොට මේ ආදරය කියලා හඳුනගන්නවා, මේ දුක් වේදනාවක් කියලා හඳුනගන්නවා. ආදි වශයෙන් හඳුනා ගැනීම හැඟීම් ධම්ම සංඥා. සංකාර කියන්නේ පින්නතේ සංකාර කියන්නේ වේදනා සංඥා ඇරෙන්න අනිකුත් සිතුවිලි 50. හැඟීම් 50 චෛතසික 50. විඥාන කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥාන ස්ථාන අනුව තමයි එහෙම හය ආකාරව අපි හඳුන්වන්නේ. උදාහරණයක් ගත්තොත් ලී එකතු වෙලා හටගන්න ගින්නට අපි කියනවා ලී ගින්න කියලා. ගින්න තමයි හැබැයි ලී අසුරු කරගෙන උපදින නිසා කියනවා ලී ගින්න. ඒ වගේ ඇස ඇසුරු කරගෙන උපදින නිසා කියනවා අපි චක්කු විඥාන කියලා. ඊළඟට පිදුරු ඇසුරු කරගෙන ගින්නක් හටගත්තොත් අපි කියනවා පිදුරු ගින්න කියලා. ඒ වගේ කන ඇසුරු කරගෙන උපදින විඥාණයට කියනවා සෝත විඥාණය. ඊළඟට දහය වගේ දෙයක් ඇසුරු කරගෙන ගින්නක් හටගත්තොත් ඒ ගින්නට කියනවා දහය ගින්න. දහය ඇසුරු කරගෙන හටගත් ගින්න නිසා. ඒ වගේ නාසය ඇසුරු කරගෙන සිතක් පහළ වුණොත් විඥානයක් පහළ වුණොත් ඒකට කියනවා ගහන විඥානය. අන්න ඒ වගේ එකම විඥානය හටගන්න තැන් අනුව නම් දීලා තියෙනවා. ඊළඟට අපි බලමු පින්නත්නි දැන් අපි කතා කරන්නේ රූපය සතර මහා ධාතුන්ගේ සකස් වුණ ඊළඟට ඒ සතර මහා ධාතු හේතුවල උපදින තවත් රූප 24ක් තියෙනවා. එතකොට මෙන්න මේ රූපය මේ රූපය ගැන තියෙන වළංගුතාවය සත්පුද්ගලාත්මාත්මීය නැති වෙලා කැඩිලා බිඳිලා ගිහිල්ලා මේ ගැන කලකිරීම ඇති වෙන්න නම් මේ රූපය හටගත්ත හේතු හොයන්න ඕනේ. දැන් අපේ ජීවිතයේ ඇසුරු කරගෙන තියෙන එකන්නේ රූපය. තමන්ගේ ජීවිතයේ ඇසුරු කරගෙන තියෙන එකන්නේ රූපය. එතකොට ওই රූපය හටගත්ත හේතුව අපි දැනගන්න ඕනේ. අන්නේ හේතු දැනගන්න නම් තථාගතයන් වහන්සේනමක් පහළ වෙන්න ඕනේ. මේ හැම විදර්ශනාවක් තුලම තියෙන්නේ තථාගතයන් වහන්සේගේ අසීමාන්තික ගුණධර්ම. අසීමාන්තික ඥාන ගුණය තියෙන්නේ. මොකද මේ ලෝකේ වෙන දෙවියෙකුටවත් වෙන බ්‍රහ්මයෙකුටවත් කිසිම සත්‍යයකට මේ රූපස්කන්ධයට හේතු හොයාගන්න බෑ. ඒකනේ සමහර අය හිතනවා මේ රූපය මරණින් මතු නැහැ. සමහර අය කියනවා නැවත රූපය හටගන්නවා හැබැයි ආත්මයක් තියෙනවා. ආත්මීය සංඥාවෙන් ඒවට කියන උච්ඡේද දෘෂ්ටි සහ සාස්වත දෘෂ්ටි කියලා. එතකොට අවුලෙන් අවුලටපත් වෙලා මේක තේරුම් ගන්න බැරුව කර කියා ගන්න දෙයක් නැත. ඒක එක එක එක සෙල්ලම්. දැන් සමහර අය මේක තේරුම් ගන්න කියලා මොකද කරන්නේ ජීවිත කාලෙම නිර්වස්ත්‍රව ඉන්නවා. ඊළඟට අප්‍රමාණ දුක් දෙනවා. යාළුවෝ හිතන මේ වැඩ පිළිවෙල තුළ මේ රූපය අවබෝධ වෙයි. මේ වැඩ පිළිවෙල වේදනාව අවබෝධ වෙයි. ඉතින් පාන්දර 3ට 4ට අර හිමාලයෙන් ගලාගෙන එන ගංගාවල බැහැලා ඉන්නව කිටි කිරි එවුල වෙවුල. ඇයි රූපය අවබෝධ කරන්නේ? සමහර අය ගිනියම් වෙච්ච ගල් තලාවල හාන්සි වෙලා දහ දුක් විඳිනවා. ඇයි මේ? වේදනා ආදී අවබෝධ කරගන්න. ඉතින් එවන් ලෝකයක් තුල සමහර අය ගිනි දෙවියන් පුදමින් එක එක ක්‍රමවලට මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න හිතෙන හිතන විදිහට කටයුතු කරද්දී අසංකේ කල්ප ගානක් මේ ಗುಣ පුරාගෙන එන උතුමන් වහන්සේ දාන පාරමිතා ප්‍රඥා පාරමිතා ආදී පුරාගෙන උතුමන් වහන්සේ බුද්ධ ශාසන ඇසුරු කර කර ඇසුරු කර කර ඉස්සරහට එන උතුමන් වහන්සේ යම් දවසක බුද්ධ ගයාවේදී මේ හැම දෙයක්ම අවබෝධ කළා. ඒ බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතේ අනිකුත් තුන් ලෝක වාසී සියලුම සත්‍යයන්ගේ ජීවිතත් කියන සියලුම පංචපාදානස්කන්ධ ධර්මයන්ගේ හේතු අවබෝධ කරගත්තා. ඉතින් ඒ හේතු මොනවද? රූපේ හට ගැනීමට හේතු වෙන කාරණා හතරක් තියෙනවා. ඒව අපි දැනගන්න ඕන. කර්මය හේතු වෙලා ප්‍රත්‍ය වෙලා රූප හට ගන්නවා. චිත්තය හේතු වෙලා ප්‍රත්‍ය වෙලා රූප හට ගන්නවා. ඊළඟට ඍතුව හේතු වෙලා රූප හට ගන්නවා. ආහාරය හේතු වෙලා රූප හට ගන්නවා. ඒක පහන් දැල්ලක් වගේ. දැන් පහන් දැල්ල කියන්නේ ඉබේ පහළ වෙන එකක් නෙවෙයිනේ. හේතු තියෙන්න ඕනනේ. වැටිය තියෙන්න ඕන. පහන තියෙන්න ඕන. තෙල් තියෙන්න ඕන. වාතය තියෙන්න ඕන. බලන්න මේ හතර හේතු වෙලා තමයි දැල්ල උපදින්නේ. දැන් අර හතරෙන් එකක් හරි නැත්නම් අපි හිතමු දැන් වැටිය තියෙනවා, තෙල් තියෙනවා, පහන තියෙනවා. හැබැයි වාතය නැහැ. දැල්ලක් උපදීද? උපදින්නේ නැහැ. වාතයේ තියෙනවා, වැටිය තියෙනවා, තෙල් තියෙනවා. හැබැයි පහනක් නැහැ. උපදින්න පුළුවන් දැල්ලක්. උපදින්නේ නැහැ. එහෙනම් යම් කිසි ධර්මයක් සකස් වෙන්නට යම් යම් හේතු තියෙනවා නම් ඒ හේතු සියල්ලම ඒක රාශී වුණොත් සංග්‍රහ වුණොත් මොකද වෙන්නේ? අදාළ ධර්මය පහළ වෙනවා. එහෙනම් මේ රූපය පහළ වෙන්න කර්මය තියෙන්න ඕන. ආහාරය තියෙන්න ඕන. චිත්තය තියෙන්න ඕන. ඍතුව තියෙන්න ඕනේ. කර්මය කියන එක අපි කොහොමද තේරුම් ගන්නෙ? කර්මය කියන්නේ පින්නත්නි අපි අපේ චිත්තසංතානයේ උපදින චේතනාව. කර්මය කියන්නේ. ඒක පුණ්‍ය වශයෙන් ඇති වෙන චේතනාවක් වෙන්න පුළුවන්. පාපී වශයෙන් උපදින චේතනාවක් වෙන්න පුළුවන්. පුණ්‍ය වශයෙන් වෙන්නත් පුළුවන්, පාප වශයෙන් වෙන්නත් පුළුවන්. දැන් පෙර ජීවිතයක යම් කිසි කෙනෙකුට පුණ්‍ය සහගත එවැනි කර්මයක් තිබ්බොත් මොකද වෙන්නේ? අන්නේ පුණ්‍ය කර්මය හේතු වෙලා ඒ කර්ම එය හෙවත් ඒ චේතනාව හේතු වෙලා මෙයාට මොන මනුස්ස ලෝකයේ රූපයක් ලැබෙනවා මව කුසක බැස ගැනීම තුල. ඊළඟට ඊට වඩා උසස් කර්මයක් කරලා තියෙනවා නම් දිව්‍ය ලෝකයක ඕපපාතිකව දිව්‍ය ශරීරයක් සහිතව උපදිනවා. ඒතර තියෙන්නේ ධාතුමනේ සතර මහා ධාතුනේ. ඊළඟට අපි හිතමු යම් කිසි කෙනෙක් පාප කර්ම කළොත් මොකද වෙන්නේ? අන්‍යයා බිත්තරයක් ඇතුලේ උපදින්න පුළුවන්. ඒ කියන්නේ බිත්තරයක් ඇතුලේ ඒ රූපය සකස් වෙනවා. ඒකට හේතුනේ පාප චේතනා ඒ පාප කර්ම සමහර අය කරන ඇති කරගන්න කර්ම නැත්නම් ඇති කරගන්න චේතනා හින්දා මොකද වෙන්නේ? තෙත පරිසරයන්හි ওই පණුව වගේ සත්ත්වල උපදිනවා. එතකොට පිනතර තේරෙනවාද? එතකොට මනුස්ස රූප, දිව්‍ය රූප, තිරිස් ඔය බිත්තර ඇතුළේ වගේ උපදින වෙන තිරිසන් රූප ඊළඟට ඔය සංසේදජ වගේ තෙත් පරිසර වල උපදින රූප. ඔය හතරටම හේතුව මොකද්ද? අතීත කර්මය. ඒ විතරද මේ කර්මයෙන් සිද්ධ කරන්නේ? කර්මයෙන් සිද්ධ වෙන කර්මයේ හේතු වෙලා ඒ උපදින රූපවල පැහැය වෙනස් වෙන්නත් කර්මය බලපෑවද නැද්ද? ඒ පැහැය කියන්නේ රූප ස්වභාවයේම තියෙන ලක්ෂණයක්නේ. එතකොට දැන් සමහර සුදු පාටයි, සමහර තලෙලුයි, සමහර ටිකක් ගොඩක් ප්‍රසන්න පාටයි. ඊළඟට සමහර අයගේ රූපය උස්සයි, සමහර අයගේ රූපය කොටයි. කර්මය ඒවටත් හේතු වෙලා තියෙනවා. ඒ වගේ පැහැය තීරණය වෙන්න ඊළඟට හැඩය තීරණය වෙන්න සතහන තීරණය වෙන්න දැන් නාසයේ සටහන එක එක එක එක ආකාරනේ සමහර අයගේ දිගයි සමහර අයගේ කොටයි සමහර අයගේ තැලිලා වගේ ඒ වගේ සමහර අයගේ ඇස් දෙකේ සැකසීම සමහර අයගේ දත්වල සැකසීම ඒ වගේ කෙනෙක්ගේ අතක නියපොත් ඉඳලාම පින්නත්නි ඒ යම් ආකාරයකට රූප පිහිටන්නට ඒ වගේම ඒ රූප හටගන්නට මොකද්ද බලපාන පළවෙනි හේතුව? පෙර කර්මය. දැන් අභිධර්මයේ නම් කියන්නේ කර්මයේවත් චේතනාව නිරුද්ධ වුණාට පස්සේ තමයි කර්මයේ හේතුල උපදින රූප හටගන්නේ. කර්මයේවත් චේතනාව නිරුද්ධ වුණාට පස්සේ තමයි ඒක මොන වගේ කාලයක් ගිහිල්ලාද කියලා අපිට කියන්න බෑ. ඕනතරම් කාලයක් ගිහිල්ලා ඒ ඒ චේතනාව, ඒ සිතුවිල්ල, සිතුවිල්ල කර්මයේ හේතු වෙලා රූපයක් හටගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජීවිතේ යම් කිසි කෙනෙක් දරුණු පාපී චේතනාවක් ඇති කරගත්ත කියමු. කර්මයක් කරගත්ත කියමු. එයාට තව එයාට ඊළඟ භවයේ අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕන පින්නත්නි. දැන් කෙනෙකුට මේ ජීවිතයේ අපි හිතමු අවුරුදු 50 දී විතර ලොකු පාටිචේතනාවක් උපදිනවා. කර්මයක් සිද්ධ වෙනවා. හැබැයි මෙයාට මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙන්නේ වෙන කර්මයක්. එතකොට ඊට අනුකූලව මෙයාගේ යම්කිසි රූපයක් පහළ වෙනවා. හැබැයි අර කලින් මෙයා අර අවුරුදු 50 දී විතර ඇති කරගත්තේ පාපී චේතනාවක් කර්මයක් ඒකට ඒ භවයෙන් පස්සේ භවයක හරි ඊට අදාළ රූපයක් තිරිසන් ලෝකයක හරි නිරේක හරි උපදින්න පුළුවන්. හට ගන්නවා. ඒ නිසා සඳහන් කරනවා කර්මය හෙවත් මේ චේතනාව නිරුද්ධුනාට පස්සේ තමයි ඒ කර්මයේ හේතු රූප උපදින්නේ. ඒක ඕනතරම් කල් ගිහිල්ලා උපදින්නට පුළුවන් ඒ රූප ස්වභාවය. දෙවි කෙනෙක් වශයෙන් හරි මිනිසෙක් වශයෙන් හරි තිරිසහතෙක් වශයෙන් හරි නිරිසතෙක් වශයෙන් හරි එහෙම ඊළඟට මෙහෙම දෙයක්ත් තියෙනවා අරූපාවචර ලෝක ගත්තට පස්සේ අරූපාවචර ලෝකවල රූප නැහැ එතකොට මේ කර්මය හෙවත් මේ චේතනාව හේතු වෙලා අරූපාවචර ලෝකවල රූප පහළ වීම නෑ. එතනින් මෙහා ඕන ලෝකයක පහළ වෙනවා. ඒ විතර කර්මයේ හේතු වෙලා හැම රූපය හට ගන්න හැටි බලන්න. එතකොට දැන් මේ කර්ම එහෙම නැත්නම් මේ පාප චේතනා ආදී හේතු වෙලා රූපය හට ගන්නවා. හැබැයි එවැනි කර්ම එවැනි චේතනා නැත්තම් මොකද වෙන්නේ? රූප හටගන්නේ නැහැ. රහතන් වහන්සේට ඒක තමයි වෙන්නේ. රහතන් වහන්සේ කර්ම ක්ෂය කරනවනේ. ඒ නිසා ඇති රූප හටගන්න විදියක් නැහැ. ඊළඟට කර්මයේ හේතු වෙලා රූප හටගන්න. ඊළඟට චිත්තය හේතු වෙලා දැන් අපි කතා කරන්නේ කර්මය නිරුද්ධ වුණාට පස්සේ චේතනා නිරුද්ධ වුණාට පස්සේ රූප හට ගන්නවා කියලා. චිත්තජ රූපවලදී එහෙම නෙවෙයි. චිත්තජ රූපවලදී සිද්ධ වෙන්නේ හිත හට ගන්න මොහොතේම රූප උපදවන්න පටන් ගන්නවා. මේ ශරීර අසුරු කරගෙන. මෙතන මේ චිත්තජ කියන්නේ හිත විතරක් නෙවෙයි හිත ඇසුරු කරගෙන උපදින අනිකුත් සිතුවිලි සහිතවම. නමුත් මේක අර කතා බහ කිරීමේ පහසුවට මේක චිත්තජ කියලා විතරක් සඳහන් කළාට මෙතන මේ චිත්තජ රූප කියන්නේ සිත සහ සිතත් එක්ක උපදින අනිකුත් සියලුම චෛතසික ධර්ම හේතු වෙලා ප්‍රත්‍යල උපදින රූප කියන අදහසින්. මොකද හිත උපදිනවා නම් අපි දන්නවනේ ඒකත් එක්කම එකටම ඉපදෙන එකටම වෙනස් වෙන එකටම බිඳලා යන එකන්නේ සිතුවිලි කියන්නේ. එතකොට චිත්ත චෛතසික හටගන්න මොහොතේ උපද්දවන රූප වර්ගයක් ඔය ශරීරවල අපේ ශරීරවල ඕන ශරීරයක තියෙනවා. ඒවට කියනවා චිත්තජ රූප කියලා. එතකොට පින්නත්නි දැන් බලන්නේ චිත්තජ රූපවලට අනුකූලව අපේ රූපයේහි යම් යම් වෙනස්කම් අපිට අඳුර ගන්න පුළුවන්. දැන් බලන්න අපි කෙනෙකුට කොහොමද කියන්නේ එයාට තරහ ගිහිල්ලා ඉන්නේ කියලා. එයා මුකුත් වචන කියන්නේ නැහැ තරහෙන්. නමුත් අපි එයාගේ රූප දිහා බලලා කියනද නැද්ද? තරහ ගිහිල්ලා වගේ ඉන්නේ. ඒ කියන්නේ එයාගේ හිතේ එතකොට දේශ සහගත සිත් එකක් පිටිපස්ස එකක් පිටිපස්ස උපදිනවා. එතකොට ඒ උපදින්නේ එවන් අඳුරු රූප කලාප. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන කුසල සහගත හිත් සහ කුසල සහගත හිත් එක්ක සිතුවිලි උපදිනකොට ප්‍රසාද ජනක රූප කලාප. ඒ චිත්තජ රූප කලාප හරි ප්‍රසාද ජනකයි. ඊළඟට අකුසල් සහගත රාග හිතක්, දේශ හිතක්, ඊර්ෂ්‍යාවක්, මසුරුකමක් එවැනි අකුසල සහගත හිත් එක්ක උපදින අකුසල සහගත හැඟීම් උපදින මොහොතේ යම් යම් රූප කලාප ශරීරවල හට ගන්නවා නම් මොකද වෙන්නේ? අඳුරුයි. ඒකට සාරිපුත්තයන් වහන්සේ දවසක් මේ ආරාමයට වඩිනකොට ආනන්දයන් වහන්සේ දුරින් ඉඳලම් බලාගෙන ඉන්නවා. දුරින් ඉඳලම් බලාගෙන ඉඳලා සාරිපුත්යන් වහන්සේට සඳහන් කරන ස්වාමීනි ඔබ වහන්සේගේ මූණ හරිම ප්‍රසන්නයි. ඔබ වහන්සේගේ මූණ හරිම වර්ණ సౌందර්යයෙන් යුක්තයි. ස්වාමීනි මොකද්ද හේතුව? එතකොට මොකද්ද සඳහන් කරන්නේ? පැවැත්නි මේ දවස්වල මං කායේ කායානුපස්සීව ලෝභ දේශ මොහ දුරු කරමින් වාසය කරන අන්න කුසල මානසිකාරයත් තුළ වාසය කරන්නේ. එතකොට උපදින රූප කලාප ප්‍රසන්නයි. වේදනාවේ වේදනානුපස්සීව මං වාසය කරනවා ලෝභ දේශ මොහ දුරු කරමින්. චිත්තේ චිත්තානුපස්සීව ධම්මේ ධම්මානුපස්සීව මං ලෝභ දේශ මොහ දුරු කරමින් මේ දවස්වල එවන් විහෙරණක වාසය කරනවා. එහෙනම් හිතේ කුසල මානසිකාර වැඩ කරද්දී මොකද වෙන්නේ? අපිට ඒක පිටිනුත් හඳුනගන්න පුළුවන් ප්‍රසන්න රූප කලාප තමයි උපදින්නේ. එතකොට ඉස්සෙල්ලම කර්මය හේතු වෙලා රූප, මනුස්ස රූප, දිව රූප ආදී උපදින හැටි අපි කතා කළා. දැන් එතකොට මේ චිත්ත චෛතසික හේතු වෙලත් එහෙනම් මේ ශරීරවල රූප හට ගන්නවා. ඒ චිත්ත චෛතසික නැත්තම් මොකද වෙන්නේ? ඒ රූප හටගන්නේ නැහැ. රහතන් වහන්සේ පිරිනිවන් පානකොට මොකද උනේ නාම ධර්මය? නිරුද්ධ වෙන යනවා. ඉතින් කොහොමද රූප හටගන්නේ? ඊළඟට කර්ම, චිත්ත, ඊළඟට ඍතුව. තේජෝ ධාතුව. ඍතුව කියන්නේම තේජෝ ධාතුවට. ඒ තේජෝ ධාතුවේම අඩු වැඩි ස්වභාවයන් තමයි අපි සිහිපත් කරන්නේ කතා කරන්නේ සීතල සහ උෂ්ණ කියලා. තේජෝ ධාතුව වැඩි වෙනකොට උෂ්ණයි උෂ්ණයි කියනවා රස්නේ කියනවා. තේජෝ ධාතුව අඩු වෙනකොට අපි කියනවා සීතයි කියලා. එහෙනම් මේ ශරීරය ඇසුරු කොට තියෙන මේ තේජෝ ධාතුව හේතු වෙලා මොකද වෙන්නේ? රූප උපදිනවා. ඒවට කියනවා ඍතුජ රූප කලාප කියලා. කෙනෙක් මරුණට පස්සේ ශරීරය ඇසුරු කරගෙන උපදින ඍතුජ රූප කලාප විතරමයි. කර්මජ රූපත් අවසන්, ඊළඟට චිත්තජ රූපත් අවසන්, ඊළඟට කතා කරන්න තියෙන ආහාරජ රූප හට ගැනීමත් නිරුද්ධ වෙලා යනවා. මැරුණට පස්සේ මැරුණට පස්සේ මනුෂ්‍ය ශරීරයක හටගන්නේ ඍතුජ රූප කලාප පමණයි. එතකොට දැන් කතා කරන්න තියෙන්නේ එහෙනම් ඍතුජ ඍතුජ රූප හේතු වෙලා රූප හට ගන්නවා ඍතුජ රූප නැති වුණොත් ඒ රූප නැති වෙනවා ඊළඟට කර්ම චිත්ත ඍතු ආහාර ආහාරජ මේ ජ කියන්නේම ආහාරයෙන් උපන් කියන අර්ථය කර්මජ කියන්නේ කර්මයෙන් උපන්. චිත්තජ හිතෙන් උපන්. ඊළඟ ඍතුජ ඍතුව හේවත් තේජෝ ධාතුව හේතු වෙලා උපන්. ඊළඟ ආහාරජ කියන්නේ ආහාරය හේතු වෙලා උපන්. එවන් රූප කලාපත් මේ ශරීර පුරාම පැතිරලා තියෙනවා. මේ ආහාරජ රූප වලින් කරන්නේ මේ රූපය පිනවනවා වගේ දෙයක්. දැන් ඒක හොඳට තේරෙනවා දැන් යම්කිසි විලම්භාවයක් ඇති වෙලා ආහාර ගන්න එක නතර කරොත් වරු 3-4ක් මොකද වෙන්නේ? මලානික වෙල යනවා. නිකාර මලකට වතුර දාන එක මල් ගහකට වතුර දාන එක නතර කරා වගේ. පායන කාලෙක. මලානික වෙල යන්නේ. මලුත් එක මලානික වෙලා. අන්න ඒ වගේ තමයි මේ S2 ඉඳලා S2 කියන්නේ තියෙන රූපාලාප කොටක්නේ. S2 ඉඳලා මොකද වෙන්නේ? මලානික ගතියක් පහළ වෙනවා. ආහාරයෙන් උපන් රූප කලාප ශරීරයට එක දිගට නැවත නැවත නැවත නැවත නොලැබෙනකොට එතකොට ආහාරය හේතු වෙලා මේ ශරීර රූප කලාප හටගන්නවා. එතකොට බලන්න මේ රූපයට ආහාරය හේතු වෙලා හටගන රූප තියෙනවා නම් ආහාර නැතුනොත් මොකද වෙන්නේ? ඒ රූප හට ගැනීම එතනම ඒ කියන්නේ ආහාරය හේතුව රූප හට ගන්නවන ะ ආහාරය නැත්නම් රූප හටගන්නේ නැහැ. එතකොට පින්නදී බලන්න අපි ආපහු මතක් කරගමු කර්මය හේතුල රූප හට ගන්නවා කර්ම නිරෝධ වුණොත් රූප නිරෝධය. චිත්තය හේතු වෙලා රූප හට ගන්නවා චිත්තය නිරුද්ධ වුණොත් රූප නිරුද්ධ වෙනවා. ඊළඟට ඍතුව හේතුල රූප හට ගන්න ඍතුව නිරුද්ධ වුණොත් රූප නිරුද්ධ වෙනවා. ඊළඟට ආහාර හේතුව රූප හට ගන්නවා. ආහාර නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? රූපය නිරුද්ධ වෙනවා. ඒක සඳහන් කළේ මේ මේ හේතු ඇති කල්ලි මේ මේ ඵලයේ තියෙන හැබැයි මේ මේ හේතු නැති කල්ලි මේ ඵලය නැති වෙනවා. වැටිය තියෙනකන් දැල්ලා හට ගන්නවා. තෙල් තියෙනකන් දැල්ලා හට ගන්නවා. පහන තියෙනකන් දැල්ලා හට ගන්නවා. වාතයේ තියෙනකන් දැල්ලා හට ගන්නවා. ඒ හතර නැති වුණොත් ඒකක් හරි නැති වුණොත් දැල්ලා හට ගන්න එක නතර වෙනවා. භාවනාවට ගිහිල්ලා මෙන්න මේක විස්තරාත්මකව මනසිකාර කරන්න ඕන. විස්තරාත්මකව මනසිකාර කරන්න ඕන මේ මේ காரணා හේතුල මේ මේ විදිහට මේ රූප හට ගන්න හැටි මේ මේ කාරණා නැති වෙද්දි මේ මේ රූප නිරුද්ධ වෙලා යන හැටිත්. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ඕක පුරුදු කරන ගමන් දැන් අපි හිතමු ගැඩොල් කපන්න ඕනේ කියලා. ගැඩොල් කපන්න පස් විතරක් තිබුණොත් ඇතිද? බෑ. පස් තියෙන එක වටිනවා. ඒක අවශ්‍යම සාධකයක්. හැබැයි ඒකට වතුරක් දාන්න ඕනේ. හොඳට පා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අච්චුවට දාලා හොඳ ගැඩලක් කපා ගන්න පුළුවන්. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ හේතුඵල ධහම වශයෙන් දැකීම විතරක් ඒක ගොඩක් වටිනවා. ඒකම විතරක් මදි අවබෝධයකට යන්න. ඕකට එකතු වෙන්න ඕන මොකද්ද? ඉන්ද්‍රිය සංවර සීලය. පාතිමෝක්ඛ සංවර සීලය කියන්නේ පංචිල් ආදී උතුම් සීල්. ආජීව පාරිශුද්ධ සීලය දිවි පැවැත්ම තාම ධාර්මික වෙන්න ඕන. ඊළඟ ප්‍රත්‍ය සම්නිස්සිත සීලය. ආහාර, නිවාස, බේත්, හේත්, ඇඳුම් පැළඳුම් භාවිතා කරද්දී ලෝභ දේශ මොහ නූපදින විදිහේ නුවණකින් ප්‍රත්‍යවේක්ෂාවකින්මයි ඒව භාවිතා කරන්න ඕනේ. විදර්ශනාවත් එක්ක ওই සඳහන් කළ සීලාදී ගුණධම් ඊළඟට එකතු වෙන්න ඕනේ. එහෙම එකතු වුණොත් තමා අවබෝධය සිද්ධ වෙන්නේ. ඒකයි සිහිපත් කළේ ගැඩොල් කැපීම කියන එක සිද්ධ වෙන පස් තිබිලා විතරක් මදි. ඒකට වතුර වැටෙන්න ඕන, පා ගන්න ඕන, අච්චුවකට දාන්න ඕන. ඊට පස්සේ තමයි ගැඩොල් කියන එක සකස් වෙන්නේ. ඒ වගේ විදර්ශනා මානසිකාරත් එක්ක ඉන්ද්‍රිය සංවර සීලාදී ගුණධර්මත් එකතුනොත් තමයි අවබෝධයක් කරා යන්න පුළුවන්. ඊළඟට වේදනා ස්කන්ධය. වේදනා ස්කන්ධයත් අර පහන් දැල්ල වගේමයි. හේතු හතරක් නිසා උපදින්නේ. අවිද්‍යාව හේතු වෙන වේදනාව උපදිනවා. එහෙනම් අවිද්‍යාව නැති වුණොත් වේදනාව නිරුද්ධ වෙනවා. ඊළඟට කර්ම තණ්හාව හේතු වෙලා වේදනාව හට ගන්නවා. තණ්හාව නැතුනොත් වේදනාව නිරුද්ධ වෙනවා. ස්පර්ශය හේතුල වේදනාව හට ගන්නවා. ස්පර්ශය නැතුනොත් වේදනාව නිරුද්ධ වෙනවා. කර්මය හේතු වෙලා වේදනාව හටගන්නවා. කර්මය නැති වුණොත් වේදනාව නිරුද්ධයි. අවිද්‍යාව හේතු වෙලා කොහොමද වේදනා ස්කන්ධ පහළ වෙන්නේ? වේදනාව ගොඩවල් පහළ වෙන්නේ. දැන් බලන්න පෙර ජීවිතේ අවිද්‍යාව තිබුණනේ. ඒකට ඉතින් මේ සංසාරය යන්නේ. පෙර ජීවිතයේ අවිද්‍යාව හේවත් මේ චතුරාර්ය සත්‍ය ආදී ධර්ම ගැන සංසාර දුක්ඛය පංච උපාදානස්කන්ධ දුක්ඛය ගැන නොදන්න කම නිසා මේ සංසාරේ පතන්න හොඳ නෑ කියලා නොදන්න කම නිසා මොකද උනේ? ඒ අවිද්‍යාව නිසා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනින්ජාභි ආදී සංඛාර එක් රැස් වුණා. ඒ සංඛාර නිසා මොකද උනේ? ප්‍රතිසන්දි විඥානයේ පහළ වුණා. ඒ ප්‍රතිසන්දි විඥාන නිසා මොකක්ද උනේ? ඒක හේතු වෙලා නාම රූප එවත් මේ ජීවිතේ සකස් වුණා. ඒ නාම රූප හේතුලා මොකද සකස් වුනේ? සලායතන, ඇස, කන, නාසය ආදී සලායතන. ඒ සලායතන හේතුල මොකද සකස් වුනේ ස්පර්ශ ස්පර්ශ නිසා මොකද උනේ දුක් වේදනා සැප වේදනා උපේක්ෂා වේදනා ආදී වේදනා පරම්පරාවල් හට ගන්නවද නැද්ද හට ගන්නවා එහෙනම් පෙර ජීවිතයේ අවිද්‍යාව නිරුද්ධ කළා නම් මොකද වෙන්නේ වේදනා ස්කන්ධයන්ගේ පහළ වීමක් සිද්ධ වෙන්නේ නෑ අන්න ඒක දකින්න ඕන ඊළඟට තණ්හාව හේතුල වේදනා හට ගන්න නැද්ද තණ්හාව හේතුලක් වේදනා හට ගන්නවා දැන් අතීත අවිද්‍යාදී ස්වභාවයන් නිසා මොකද වෙන්නේ වේදනා උපදිනවා වේදනා ස්කන්ධ උපදිනවා ඒ උපදින වේදනා ස්කන්ධ වලට තණ්හා උපදින්නේ නැද්ද දැන් සැප වේදනාවට තණ්හා උපදිනවද නැද්ද උපදිනවා දුක් වේදනාවට තණ්හා උපදිනවද නැද්ද උපදිනවා උපේක්ෂා වේදනාවට තණ්හා උපදිනවද නැද්ද උපදිනවා එහෙනම් තණ්හාව හේතුල වේදනාව උපදිනවා කියන්නේ අතීත අවිද්‍යාදී ස්වභාවයන් හේතුල යම් සැප වේදනාවක් ඉපදුනා කියමු. අන්නේ සැප වේදනාව ගැන තණ්හා උපදිනකොට මොකද කරන්නේ? නැවත නැවත එවන් වේදනාව උපදවා ගන්න මෙයා පෙළඹෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දුක් වේදනාවට නම් එහෙම තණ්හා උපදීද? බලන්න දුක උපදවන ගීතයක් අහන්න ආසද නැද්ද? ආසයි. ටෙලි නාට්‍යයක සිනමාවක අපි හිතුව තාම දුක්ඛිත ටෙලිනාට්‍යයක් කියලා ආසාවෙන් බලනවද නැද්ද? බලනවා. එතකොට දුක් වේදනා අතීත අවිද්‍යාදී කර්ම හේතු අවිද්‍යාදී ස්වභාවයන් හේතු වෙලා වේදනා ස්කන්ධ ආදී ඒ වේදනා પરම්පරා පහළ වෙනකොට මොකද වෙන්නේ අන්නේ උපදින සමහර දුක් වේදනා විශේෂෙහි තණ්හා උපදිලා නැවත නැවතී දුක් වේදනා උපදින්නටම ඒවම නැවත නැවත බලනවා අහනවා. ඒ වගේ තණ්හාව හේතු වෙලා දුක් වේදනා, සැප වේදනා, උපේක්ෂා වේදනා උපදිනවා. ඊළඟට ඒ තණ්හාව නැතුනොත් අර වේදනාව මොකද වෙන්නේ? නැති වෙලා යනවා. දැන් අපි තුමි අංකසි ස්ත්‍රී රූපයකට රූපයක උපදින සැප වේදනාවට පුරුෂයෙකුට තණ්හාවක් තියෙනවා කියලා. ඒ නිසා මොකද කරන්නේ හැමතිස්සෙම තණ්හාවෙන් එන්දිහා බල බල බල බල සැපේදනා උපදිනවා. ඒ තණ්හාව නැති වුණොත් ඒ සැපේදනා එතනම නිරුද්ධ වෙලා යනවා. ඒතර අවිද්‍යාවෙහිඳ වේදනාව පහළ වෙනවා. ඊළඟ තණ්හාවෙහිඳ වේදනාව පහළ වෙනවා. ඒ අවිද්‍යාව තණ්හා දෙකම නැත්තම් ඒ වේදනාවන්ගේ ඇතිවීමක් නැහැ. ඊළඟ කර්මය නිසා වේදනාව පහළ වෙනවා. අතීත කර්මය නිසා මොකද වෙන්නේ? මේ වගේ ස්කන්ධ පරම්පරාවල් ලැබෙනවා කර්මයේ හේතු වෙලා. ඒක හොඳට මනසිකාර කරන්න ඕන කර්මයේ හේතුල මෙහෙම වේදනාව හට ගන්නවා. ඊළඟට ස්පර්ශය. ඒ ඒ මොහොතේ ඇහැට රූප හමු වෙනකොට චක්කු විඤ්ඤාණ පහළ වීමත් එක්ක ඒ ස්පර්ශය පහළ වෙනවා. ස්පර්ශය හේතු වෙලා ඒක ආසන්න හේතුවක්. ආසන්න හේතුවක් විදිහට ස්පර්ශ හේතු වෙලා වේදනාව හට ගන්නවා. ඒ විදිහට පහන් දැල්ල, වැටිය, තෙල්, පහන වාතයේ හේතු වෙලා හටගන්නා වගේ මේ වේදනා ස්කන්ධය අවිද්‍යාව, තණ්හා, කර්ම, ස්පර්ශය තුළ හටගන්න හැටි හොඳට මනසිකාර කරන්න ඕනේ. ඒ වගේම අර පහන් දැල්ල අර හේතු ටික නැතුණාට පස්සේ නිරුද්ධ වෙනවා වගේ මේ අවිද්‍යාව, තණ්හා, කර්ම, ස්පර්ශ නිරුද්ධ වෙනකොට වේදනා නිරුද්ධ වෙන බව අවබෝධ කරගන්න ඕනේ. ඒව පින්වත්නි ඒ කියන්නේ අපි මේ කාරණාව දේශනා කළා, සිහිපත් කළා දේශනාව සංකරනවා. ඒ කියන්නේ මේ රූපය වේදනා සංඥා සංකාර විඥාන ආදී දැන් මම මගේ කියලා එහෙම තියෙන දැඩිව අල්ල ගන්න ගතියක් දැන් මෙහෙම හිතන්න පින්නා දැන් දැන් අපි හිතමු දැන් විවාහ ජීවිතයක් ගත කරන පියතුමෙක් නැත්නම් සාමියෙක් ඉන්නවා කියමුකෝ දැන් එතුමට භාර්යාව මගේ කියලා හිතනවනේ ඒ ඒ මගේ කියලා හිතෙන හැඟීම ඒ ඒක දැඩිව අල්ල ගැනීමක් නේ ඒ කියන්නේ මගේ නොවන දේවල් සම්බන්ධව නැති මානසික මේ හිරවීමක් තියෙනවා අර මගේ කරගත්ත හැඟීම තුල. දැන් බාහිරයාවකටත් එහෙමයි බාහිර ලෝකයා වගේ නෙවෙයි අර මගේ නොවන මගේ නොකරගත්ත මගේයි නොසිතෙන බාහිර ලෝකයා වගේ නෙවෙයි අර මගේ කරගත්ත සාමියා නිසා කියන්නේ ඒ හැඟීම නිසා ඒ මගේ කර ගැනීම තුල හරීම පීඩනයක් දුක් ඇති වෙන ගතියක් එහෙම හරීම වේදනාකාරී අත්දැකීමක් ඒක. හරි බරක් ඒක. ඒ වගේ අර මේ ලෝකේ කොච්චර දරුවෝ හිටියත් මගේ කියලා අර හැඟීමෙන් ඒ දෘෂ්ටියෙන් ඒ දරුවා අල්ලගෙන ඉඳීම හරිම වෙහසක්. ඒක හරි බරක්. ඒ බර දැනෙන්නේ පින්නත් ඇත්තටම පංච පාදානස්කන්ධේ හේතුඵල ධහම දකිද්දි හිත දෘෂ්ටි වලින් නිදහස් වෙන පටන් ගන්නවා. එතකොට තමයි දැනෙන්නේ දෙයියනේ මං කොච්චර මේවා මගේ කරගෙන උපාදානය කරගෙන පීඩිත ජීවිතයක්ද ගෙවලා තියෙන්නේ කියලා. හරියට යම්කිසි පුරුෂයෙකුට කිලෝ 50ක විතර හාල් මුට්ටයක් හිතේ හරි කරේ හරි කිය යන්න වෙන ලොකු දුරක්. යම්කිසි දුරක් ගියාට පස්සේ මේක බෙමින් තියන්න අවස්ථාවක් ලැබුණොත් මෙයාට කොහොමද නේද? අර වින්ද බරට සාපේක්ෂව මහා නිදහසක්. අන්න ඒ වගේ තමයි මේ පංච උපාදානස්කන්ධ ධර්ම මේ අධ්‍යාත්මික මේ ජීවිතෙත් මගේ කරගෙන බාහිර පංචපාදානස්කන්ධ ධර්මයක් මගේ කරගෙන මේ ගත කරන ජීවිතේ මුට්ට කරගහගෙන යනවා වගේ ජීවිතයක්. ඒක මනසට දැනෙන බරක්. මුට්ටි කරගැහුවට පස්සේ කයරනේ දැනෙන්නේ. දැන් මේ යමක් මගේ කරගත්තා වගේ හිතටයි බර. ඒක ඇත්තටම ඒ බර හොඳටම දැනෙන්නේ ওই බරෙන් නිදහස් වුණාට පස්සේ. ඒක සඳහන් කරන්නේ සෝතාපන ශ්‍රාවකයාට පුදුමාකාර මානසික නිදහසක් තියෙනවා කියලා. එයි දෘෂ්ටි ප්‍රහාණය. ඉතින් මේ පංච උපාදානස්කන්ධ විදර්ශනායේ මේ විදිහට රූපේ හේතුඵල, වේදනා සංඥා සංකාර විඥානාදී ධර්මයන්ගේ හේතුඵල හොඳට විමසමින් ඉස්සරහට ඉස්සරහට තව තව යනකොට සම්පූර්ණයෙන්ම මේ ගැන තියෙන සියලුම තණ්හා දෘෂ්ටි මානාදී ප්‍රහාණය වෙලා මහා නිදහසක් භුක්ති විඳින රහතන් වහන්සේ මතුවෙනවා. ඉතින් හැම දිනාටම ආශිර්වාද කරන පුණ්‍ය ආනුමෝදනා කරනවා මේ බුද්ධ ශාසනය දිවිතර අපට මෙහෙම නිදහසක් ලබන්න පුළුවන්. සදාකාලික නිදහසක්. හැම දිනාට මේ සඳහා ශක්තිය, ධෛර්යය, සිහිය, නුවණ, වීර්ය අදිෂ්ඨාන ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති Thank you.